ඉතින් මේ දේශනාව පින්නත් ඔබ හැම සියලු දෙනාටත් දේශනා කරන අපටත් මෙලෝ වශයෙන් ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරගන්නට ඊ타මත්ම උපකාර කරගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් මේ දේශනාවේදී කියවෙන්නේ මේ උපසාන්ත කෙනෙක් වෙන්නේ කොහොමද? මොනව කළොත්ද උපසාන්ත කෙනෙක් වෙන්නේ? සංසුන් කෙනෙක් වෙන්නේ. ඒ නිසා වයස් ભેදයකින් තොරව උගත් නූගත් ධනවත් නිර්ධන මේ හැම ભેදයකින් තොරව අපි හැමෝගෙම ජීවිතවලට ඉතාමත්ම වටිනා කාරණා ගණනාවක් මේ දේශනාව තුළ ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සිදු කරනවා. පින්නතුනේ දවසක් භාග්‍යතුන් වහන්සේගෙන් අසා සිටියා කතං සුදස්සී කතං සීලං උපසන්තෝ උච්චති ආදි වශයෙන් මේ කුමන දර්ශනයක හිටියොත්ද උපසාන්ත කෙනෙක් වෙන්නේ කුමන සීලයක් දිනු කරොත්ද උපසාන්ත කෙනෙක් වෙන්නේ ඒකට භාග්‍යතුන් වහන්සේ උත්තර ගණනාවක් දීලා තිබෙනවා. දැන් මේ උපසාන්ත කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් හික්මුණු කෙනෙක් වෙනවා. සංවර කෙනෙක් වෙනවා. තැම්පත් කෙනෙක් වෙනවා කියන එක ගැන කතා කළොත් අපි දන්නවා අපි කවුරුවත් උපතින් තැම්පත් නැහැ. සංවර නැහැ. උපසාන්ත නැහැ. අපි උපතින් එහෙම නැහැ. මේ ලෝකෙට බිහි වෙලා යමක් කමක් අපිට කරන්න පුළුවන් වෙනකොට ඒ කියන්නේ එහෙට මෙහෙට පෙරලා ඉන්න නැගිටින්න යමක් මේ පොළවේ ගහන්න පුළුවන් කාලය වගේ වෙනකොට පොඩි කාලේ අවුරුදු දෙක වෙනකොට අහුවෙච්ච අහුවෙච්ච දේ විසි කරනවා පොළවේ ගහනවා කඩනවා බිඳිනවා ඊළඟට කතා කරන්න පුළුවන් කාලේ ඇහෙන වචන ඕන එකක් කඩපාඩම් කියනවා දැන නොතන බලන්නේ අපි උපතින් හැමෝම අසංවරයි තැම්පත් නැහැ ගුණධර්ම අඩුයි ගුණධර්ම නැහැ පෙර සංසාරේ පුරුදු කරපුවා ඒවා තැම්පත් වෙලා තියෙන නමුත් මේ ජීවිතයේදී අර නිකාම්ම නිකන් මේ හැදෙන්න ගත්තොත් අපි කිසිම හික්මීමක් සංවරකමක් නැහැ සත්තුන්ටත් වැඩිය අන්ත වෙනවා. එතකොට අවුරුදු දෙක තුන යනකොට ඔන්න අම්මා තාත්තා අපිව හික්මවන්න ගන්නවා. විවිධ හේතු නිසා අම්මා තාත්තා අපිව හික්මවනවා සංවර කරනවා. පාසලෙන් දහම් පාසලෙන් සමාජයෙන් අපිව ටික ටික හික්මවන්න ගන්න සංවර කරන්න ගන්නවා. එතකොට මේ ධර්මයට යොමු වෙච්ච කෙනා ඊටත් වැඩිය උපසාන්ත කෙනෙක් වෙනවා. එතකොට එයා උපසාන්ත උනාට පස්සේ එයාගෙන් එයාටවත් අනතුරක් වෙන්නේ නැහැ. එයාගෙන් අන් කාටවත් අනතුරක් වෙන්නේ නැහැ. ගහටකොලට සතාසිව්පාවට මිනිස්සුන්ට දෙමව්පියන්ට කාටවත් අනතුරක් වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් හොඳටම උපසාන්ත පිරිස තමයි ඒ රහත් උතුමන් වහන්සේලා. එතකොට ඒ රහත්තුතුමන් වහන්සේලාගෙන් උන්වහන්සේලාගේ දෙමෝපියන්ටවත් උන්වහන්සේගේ සහෝදරයන්ටවත් උන්වහන්සේලාගේ ඥාතීන්ටවත් ගමට සමාජයට ගහට කොළට සතාසිව්පාවට කාටවත් අනතුරක් කරදරයක් වෙන්නේ නැහැ. ඒ රහතන් වහන්සේ කෙනෙක් නිසා කාටවත් ජීවිතේ එපා වෙන්නේ නැහැ. කරදර නිന്ദා අපහාස එන්නේ නැහැ. එතකොට අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ අරහතෝ අනුකරමි රහතන් වහන්සේ අනුකරණය කරන්න කියලා. අංගුත්තර නිකායේ අටක නිපාතේ අටංග උපෝස සූත්‍රයේදී භාගතුන් වහන්සේ වරක් දේශනා කළා මහණෙනි මේ වික්ෂුන් වහන්සේලා ඒ වගේම පොයට සිල් ගන්න අය ඒ පොය දවස පුරාවටම රහතන් වහන්සේලා අනුකරණය කරන්න. රහතන් වහන්සේලා අනුගමනය කරන්න අනුකරණය කරන්න කියලා. එතකොට අර කාටවත් හිතිරි දෙන්නේ නැහැ. කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර අපි අපේ විදියම දිනු කරන්න ගත්තාම තමයි අපිටත් අපේ ජීවිතේ එපා වෙන්නේ අනිත් අයටත් අපිව එපා වෙන්න ගන්න. ඉතින් මේ පුරාභේද සූත්‍රය ගත්තොත් කාලීනවත් අපිට ඉතාමත්ම වටිනා සූත්‍රයක් හැටියට තමයි සිහිපත් කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කොහොමද අපි උපසාන්ත කෙනෙක් හඳුනගන්නේ? ඒ වගේම උපසාන්තය බිහි කරගන්න නම් අපි මොනවද ඒ ඇයට දෙන්න ඕන පණිවිඩය? මොනවද ඒ ඇයට අපි පුරුදු කරන්නට ඕන? ඒ විදිහට දේශනා කරනවා. එතින්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතයේ හැරදාලා යන්න පෙරම දැන් අපි හැමෝම මේ ජීවිතේ හැරදාලා යනවනේ. ඒතර මේ ජීවිතේ හැරදා යන්න කලින් තෘෂ්ණාව සම්පූර්ණයෙන් ප්‍රහීන කරපු කෙනෙක් ඉන්නවනම් ආන්න එයා උපශාන්ත කෙනෙක්. එයා කලබල කෙනෙක් නෙමෙයි. ඒ වගේම අනන්ත සංසාරේ ඉඳලා මේ හේතුඵල රටාවට සකස් වෙලා ඉන්න මේ පංචස්කන්ධය දිහා රාගයෙන් බලන්නේ නැතුව රාගයෙන් බැඳෙන්නේ නැතුව ඉන්න උත්සාහ ගත්තොත් ආන්න ඒ රහතන් වහන්සේ තමයි කියන උපසාන්ත කෙනා. එතකොට ඒ රහතන් වහන්සේ අනාගත භවයට ඇලෙන්නේ අනාගත භවයක් කෙරෙහි ආසාවක් නැහැ. දැන් අපි නිකමට කල්පනා කරලා බැලුවොත් අපිට තියෙන ප්‍රශ්නයක් ඊළඟ ජීවිතේ කොහි උපදීද? මීට වඩා සැපවත් තැනක ඉපදුනොත් හොඳයි. මීට වඩා අංග සම්පූර්ණව හැමදේම ලැබෙලා ඉපදුනොත් හොඳයි. නිරය තිරිසම් പ്രേත අසුර වෙන තැන්වල උපදින එකක් නැති වෙයි. මෙහෙම කල්පනා ටිකක් අපේ තියෙනවා. බරහතන් වහන්සේලාට අනාගත ජීවිතය අනාගත භවය පිළිබඳව එම තෘෂ්ණාවක් නැහැ. එතකොට මේ සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ට මේ ජීවිතයට වැඩිය සැපෙන් සුවයෙන් අංග සම්පූර්ණ ජීවිතයක් ඊළඟට ලැබෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඊළඟ ජීවිතේ ඊටත් වැඩිය තව පහසුවක් ඇත්තන් උපදිනවා හොඳයි කියලා හිතනවා. අඩුපාඩුකම් මොනවත් නැතුව ආයුෂත් වැඩියෙන් වර්ණයත් වැඩියෙන් සැපය බලය බුද්ධිය ඔක්කොම නැහැමින් ලැබිලා ලැබෙනවා හොඳයි කියලා හිතනවා. ඒතර උපසාන්ත මේ රහත් උතුමන් වහන්සේලාගේ ජීවිතය තුළ එවැනි සිතුවිලි නැහැ. එතකොට අපිටත් මේ උපසාන්ත සංවර තැම්පත් චරිතයක් විදිහට අපේ ජීවිතය ගොඩනගා ගන්න අන්නර අනාගත භවයේ පිළිබඳව තියෙන තෘෂ්ණාව බාධාවක් වෙනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන අක්කෝදනෝ මේ උපසාන්ත කෙනා ක්‍රෝධ කරන්නේ නැහැ. එතකොට මේ ක්‍රෝධ කිරීම කියන එක ගත්තොත් අපි දාන ගෙදරකට ගියත්, මල ගෙදරකට ගියත්, මගුල් ගෙදරකට ගියත්, මොන ලෝකෙ ගියත් ක්‍රෝධ සිතත් අරගෙන තමයි යන්නේ. පොඩ්ඩ ඇත්නම් ඇති ක්‍රෝධය බලවත් වෙනවා. ක්‍රෝධය බලවත් වුණාට පස්සේ මේ Tamanට අකුරු උගන්වපු, Tamanට ධර්මයේ කියලා දුන්නු ගුරුවරයා, ස්වාමින්වහන්සේ කියලා බලන්නේ. ක්‍රෝධය බලවත් වුණොත් Tamanට අවුරුදු ගාණක් තිස්සේ කන්නන්දින දීපු අම්මාය තාත්තාය කියලා බලන්නේ ක්‍රෝධයේ බලවත් වුණොත් මේ බුදුරජාණන් වහන්සේ කියලාවත් ගණන් ගන්නෑ. මේ රහතන් වහන්සේ කියලාවත් ගණන් ගන්නෑ. එතකොට බලන්න අපේ ජීවිතයේ අපේ ක්‍රෝධය පාලනය කරන්න, ක්‍රෝධය දුරු කරන්න අපි යම් උත්සාහයක් දැරුවොත් ඒ හැම වෙලාවකදීම අපිව තැම්පත් කෙනෙක් හැටියට තමයි අපි ඉස්සරහා ඉන්න අයට පේන ගන්න. අපිටත් අපිව වැටහෙන්න ගන්නවා ඉස්සර වගේ නෙවෙයි මම දැන් තැම්පත් කියලා. එතකොට ඔන්න උපසාන්ත කෙනා පුරුදු කරපු දෙයක් තමයි මේ ක්‍රෝධය නැති කරන එක. ක්‍රෝධය තියාගෙන දැන් පාරමී පුරණ කාලේ බෝසත් වහන්සේ කොච්චර දුක් විඳද? කොච්චර නිന്ദා අපහාස කරදර වලට ලක් වුණාද? සමහර ඒවා බැලුවාම බෝසත් වහන්සේ වැරද්දක් කළා නෑ. නිවැරදි. ඉතින් සාමාන්‍ය ලෝකයේ නිවැරදි මම නිවැරදි මම වැරද්දක් කළා නෑ මම වැරද්දක් කරපු නැත මට මෙහෙම කරා කියලා ගිහිල්ලා මරන්නේ, ගහන්නේ, කපන්නේ, කොටන්නේ. එතකොට වැරද්දක් කළා වුණාම කොයිතරම් මිනිස්සු දරුණු වෙයිද? එතකොට පාරමී පුරණ බෝසත් වහන්සේ වැරද්දක් නොකරපු අවස්ථාවවලදී අනන්ත අප්‍රමාණ නිന്ദා අපහාස කරදර ලක් වුණා. ඒත් ක්‍රෝධ කරන්න ගියේ නෑ. ක්‍රෝධය දුරු කළා නෙමෙයි. ක්‍රෝධය 100% දුරු කරලා හිටියේ නෙමෙයි පාරමී පුරන කාලේ. උපන් ක්‍රෝධය තියාගත්තේ නෑ. උපන් ක්‍රෝධයට ඇලුනේ නෑ. ආන්න උපසාන්ත වෙන හැටි. එතකොට දැන් මේ ක්‍රෝධයේ බහුල කෙනෙක් ධර්මදේශනා ශ්‍රවණය කරනවා නම් එයා මේ ධර්මදේශනාවෙන් ඔක්කොම පුරුදු කරන්න ඕනේ. එයාට මේ එකක් විතරක් අමාශය පුරුදු කළොත් එයාගේ ආයුෂත් වැඩි වෙනවා. එයාගේ වර්ණයත් වැඩි වෙනවා. සැපයත් වැඩි වෙනවා. එයාගේ බුද්ධිය වැඩි වෙනවා. එයාට බොහෝ දේවල් ලැබෙන්න ගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා ওই දේශනාවේදී මේ උපසාන්ත ශ්‍රාවකයා මේ මේ දේ මට අලාභ වුණා මේ මේ දේ නැති වුණා කියලා හිත කලබල කරගන්න යන්නේ නැහැ කියනවා. නමුත් සාමාන්‍ය ලෝකේ අපි දන්නවා අපිට මේ කාරණාව අහපු පමණින් අපිට නම් එහෙම වෙන්න බෑ. මේ මේ දේ මේ මේ අලාභ වුණා කියලා අපේ හිත කලබල වෙනවා. ඉතින් හිත කලබල වුණාට ධර්ම ශ්‍රවණය කළා තියෙනවා නම් පැයකින් දෙකකින් දවසකින් දෙකකින් හරි අපිට ආයේ අපේ හිත සැහැල්ලු කරගන්න පුළුවන්. ධර්ම ශ්‍රවණය කළා නැත්නම් මේ මේ අලාභ වුණා කියලා අපි හිතට ආපු ගමන් ගිහිල්ලා මරනවා. කපනවා කොටනවා. ආත්ම ගණන් ඒ අලාභය අරගෙන යනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න උපසාන්ත වෙච්ච කෙනාට තියෙන ලාභය තමයි මේ මේ අලාභ උනාය කියලා හිත හිතා කල්පනා කර කර සිටීම නෑ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ සීලයෙන් තමාම හුවා දක්වන්නේ නැහැ කියනවා. උපසාන්ත ශ්‍රාවකය. දැන් අපි හිතමු පොයට සිල් ගන්න සිල් මඩුවක කියලා. එහෙම නැත්නම් භාවනා වැඩසටහන් කරන තැනක කියලා අපි හිතමු. කිසියම් කෙනෙක් තමන් ළඟ ඉන්න කෙනාට වැඩිය සිල්වන්තය කියලා පෙන්වන්න විවිධ උත්සාහ දරනවා වෙන්න පුළුවන්. අහවල් කෙනාට වැඩිය මං සිල්වන්තය කියලා පෙන්වන්න උත්සාහ දරනවා. ඒ උත්සාහ දරීම ඇතුළේ යාත්වා තවත් පිරිහීමක් තමයි ඇති කරගන්නේම. එතකොට උපසාන්ත ශ්‍රාවකයා එයා මේ තමන් දිනු කරන සීලය හංගනෝ මිසක් හුවා දක්වන්නේ නැහැ. මොකද මේ ලෝකේ මේ සීලය දිනු කිරීම කියන එක හංගන්න තියෙන දෙයක්. ඒක මේ පෙන්න පෙන්න කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක පෙන්න පෙන්න කරන්න පුළුවන් බැලු බැලු හැමතැනම සිව්වනක් පිරිස. ඒ කියන්නේ සෝවාන් ශ්‍රාවකයෝ සක්‍රදාගාමි අනාගාමි මහරහත් උතුමන් වහන්සේලා බැලූ බැලූ හැමතැනම ඉන්නවනම් මේ ලෝකේ අපිට සීලයේ පෙන්න පෙන්න දිනු කරන්න පුළුවන්. දිනු කරන සීලය කිය කියා කතා කර කර දිනු කරන්න පුළුවන්. නමුත් අපි පාරට බහැලා යන්නේ ණයකින් ඇහුව සීලය කියන්නේ මොකද්ද කියලා. දන්නේ. පන්සිල්වත් දන්නේ නැති අය කොච්චර ඉනවද? එතකොට එහෙම සමාජයක සීලයට සීල දිනු කරනවා නම් එයාට අපහාස කරනවා නේ. ඥාතින් අතරත් සීලයක් දිනු කරනවා නම් එයාට අපහාස කරනවා, නිඳා කරනවා. ඥාතින් අතරත් සීලයක් නැති මිනිස්සුයට හැමෝම බයයි, ගරු කරනවා. තත්වයක් තියෙනවා. ගමක වුණත් එහෙම තමයි. ගමේ 1000ක් සෙනග ඉන්නවනම් සීලයෙන් තොර අය තමයි ලොක්කෝ. සීලයෙන් බලවත් අයට එළියට බහින්නවත් බෑ. බැනුම් අහන්න වෙනවා. නින්දා ලබනවා, පද හදනවා. ඉතින් අපි තේරුම් ගන්නට ඕන උපසාන්ත ශ්‍රාවකයා නම් තමන් සීලය දිනු කරනවා. හැබැයි ඒක පෙන්න පෙන්න දඟල දඟල ඉන්නේ සීලේ හුවා දක්වන්නේ යන්නේ. ඊළඟට උපසාන්ත ශ්‍රාවකයා පින්නතුනේ කොතන ගියත් තමන්ගේ දෑත් දෙපා පිළිවෙලට තියාගන්නේ. අතපය විසිකර කර පාරේ ඇවිදින්නේ පන්සලට ගියාද, බෝධිය ගාවට ගියාද, ධර්මාශ්‍රවණය කරමින් ඉන්නෝද ඒ හැමතැනකදීම මේ මේ අතපය හිතුණු හිතුණු විදිහට කකුල් පෙරල පෙරල හිතුණු හිතුණු විදිහට එහෙම ඉන්නේ නැහැ. පුළුවන් තරමක් එයා උත්සාහ දරන්නේ මේ දෑත් දෙපා එක විදිහකට තියාගන්න. ඉතින් මේක මෙහෙම ගුවාම දැන් අගේ පැත්තේ බහුල කැක්කුම් තියන අය ඒ කැක්කුම් වේදනා මුල් කරගෙන අතපය එහෙට මෙහෙට කරන්න වෙනවා. ඒක නෙවෙයි මෙතන කියන්නේ. හිත අසංවර කරගෙන දෑත් දෙපා එහෙට මෙහෙට සොලෝ සොලවා පද්දපද්ද ඉන්නේ නැහැ. ඒ තමයි උපසාන්ත ශ්‍රාවකයාගේ ලක්ෂණ. ඊළඟට පින්නතුනේ ඔහු නුවණින් විමසලා තමයි වචන පිට කරන්නේ. සාමාන්‍ය ලෝකේ නම් අපි දකින්නේ හිතට තරහක් ආවද තරහේ ඉඳලා තමයි වචන පිට කරන්නේ. හිතට රාගයක් ආවද රාගයේ ඉඳලා තමයි වචන පිට කරන්නේ. හිතේ මෝහයක් උපන්නද මෝහයේ ඉඳලා තමයි වචන පිට කරන්නේ. ඒතර අකුසලයේ පිහිටා වචන පිට කිරීමක් තමයි සාමාන්‍ය තියෙන ලෝකේ. අයෝනිසෝ මනසිකාරයේ ඉඳගෙන වචන පිට කිරීමක් තමයි සාමාන්‍ය ලෝකේ තියෙන්නේ. හැබැයි උපසාන්ත ශ්‍රාවකයා නුවණින් විමස විමසම තමයි වචන පිට කරන්නේ. ඒක යාටත් ලොකු සැනසීමක් සමාජයටත් ලොකු සැනසීමක්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා උඩඟුනේ. දැන් මේ උඩඟුකම කියන එක ගත්තොත් අපි තුන් මට වැඩිපුර මාලවල්ලු තියෙනවා කියලා නැති කෙනා ඉදිරියේ උඩඟු වෙනවා සමහර. මට හොඳට නිරෝගීකම තියෙනවා කියලා ලෙඩ වෙලා ඉන්න ඉදිරියේ උඩඟු වෙනවා සමහර. මට වාහන තියෙනවා කියලා වාහන නැති කෙනා ඉදිරියේ උඩඟු වෙනවා. මගේ දරුවෝ ලොකු ලොකු රටවල් වල ලොකු ලොකු උගත්තු වෙලා ඉන්නවා කියලා අර දරුවෝ ටික හදාගන්න බැරි කෙනා ඉදිරියේ උඩඟු වෙනවා. මට ලොකු ගෙයක් තියනවා කියලා ලොකු ගෙයක් නැති කෙනා ඉදිරියේ උඩඟු වෙනවා. මට හැමෝම ගරු කරනවා, ප්‍රශංසා කරනවා අය කියලා එහෙම හැමෝගෙම ගෞරවයක් ප්‍රශංසාවක් ලැබෙන්නේ නැති කෙනා ඉදිරියේ උඩඟු වෙනවා. එතකොට හැබැයි උපසාන්ත ශ්‍රාවකයා මේ ලෝකේ රහත්තුතුමන් වහන්සේලා එම උඩඟු වෙන්නේ. දැන් උඩඟු කමෙන් ඉන්න එකටත් ගරු කරනවා සාමාන්‍ය ලෝකේ. දැන් ස්වාමින් වහන්සේ නමක් වුණත් මේ තැම්පත්ව බිම බලාගෙන කොණ්ඩ පොඩ්ඩ පාත් වෙලා එහෙම තැම්පත්ව කතා කළොත් තැම්පත්ව බිම්බලාගෙන එහෙම හිටියොත් උඩඟු නැතිකමෙන් නිහතමානීකමෙන් තමන්ට තියෙන උගත්කම් තනතුරු තාන්න මාන්න මේ දේවල් අමතක කරලා මේ තුනුරුවන් සිහියට නගාගෙන රහත් උතුමන් වහන්සේලා සිහියට නගාගෙන උඩුම් කමින්තරෝ යම් ස්වාමීන් වහන්සේ නමක් හිටියා කියන්නකෝ ඒත් ගමේ මිනිස්සු සහ ස්වාමීන් වහන්සේලා වුණත් උන්වහන්සේට වැඩි ගරු කරන්නේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ නමක් වුණත් යම් ගමක අපි දකිනවා මේ යුගයේ මේ සැරට කතා කරමින්, බැනලා කතා කරමින්, රණ්ඩුවට කතා කරමින්, උඩුම් කියන්නේ දෑත් දෙපා විසිරුවමින්, පපුව ඉස්සරහට දාගෙන, මහා සද්දෙට කෑ ගහගෙන ඉන්නවනම් ගමේ අය උන්වහන්සේට බයයි. ගරු කරනවා වැඩි. උන්වහන්සේට මේ බයයි. උන්වහන්සේට මොකුත් කියන්නේ නැහැ. ඉතින් ස්වාමින් වහන්සේලා අතර සමහර අය වැඩිපුර ගරු කරන්නේ මේ වගේ අයට. නමුත් උඩුම් කමින්තරෝ තැම්පත්ව ඉන්නනම් කවුරු කෙනෙක් ඒ අයව හඳුනගන්න ලැබෙන්නේ ඒ ಗುಣ හඳුනගන්න නම් ඒ ಗುಣ තියෙන්නත් ඕන. ඒ ಗುಣ නැති කෙනාට ඒ ಗುಣ හඳුනගන්න බෑ. ඉතින් ඊළඟට පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ වචන සංවරයි. ඒ උපසාන්ත කෙනාගේ වචන සංවරයි. ඊළඟට ඔව් අනාගතය ගැන පසුතැවීමක් නැහැ. දැන් සාමාන්‍ය ලෝකේ අනාගතය ගැන පසුතැවි දෙවි ඉන්න ගතියක් තියෙනවා. නිතරම මේ දරුවෝ ගැන හිතනවා, මොනුබුරු මිනිබිරියෝ ගැන හිතනවා, අපේ පුතාලා අපිට උදව් කරයිද? අපේ මොනුබුරු මිනිබිරියෝ අපි ගැන බලයිද? මේ ඉඩ කඩන් වලට මොනවා වෙයිද? මේ ආදි වශයෙන් අනාගතය ගැන පසුතැවෙන ගතියක් තියෙනවා. අනාගතේ මං කැමති වෙන විදිහට මගේ බලාපොරොත්තු මගේ ඔක්කොම මං කැමති දේවල් කරගන්න පුළුවන් වෙයිද කියලා එහම පසුතැවෙන ගතිය සාමාන්‍ය ලෝකයේ තියෙනවා. හැබැයි රහත් උතුමන් වහන්සේලා උපසාන්ත ශ්‍රාවකයා අනාගතය ගැන පසුතැවෙන්නේ නැහැ. තෘෂ්ණාවක් නැහැ. ඊළඟට අතීත පංච උපාදානස්කන්ධයට ශෝක කරන්නේ මේ මොහොතේ මේ මොහොත තුල ඇස සංවර කරමින් ඉන්නවා. මේ මොහොතේ ඇස සංවර කරනවා. අපි තුමු බණක් අහන්න ගියා කියලා නැත්නම් අපි තුමු කාර්යාලය කියලා අපි හිතමුකෝ බස් එකේ කෝච්චියේ කඩේපිලේ කිසියම් තැනකදී එයා මේ මොහොත තුළ ඇස සංවර කරගන්නවා. ඇස සංවර වුණාම විවේකයක් දැනෙනවා. ඇස අසංවර වුණාම විවේකේ නැහැ. දැන් ඔය විවේකය කියන්නේ ධාන අංගයක්. පංච නීවරණ යටපත් වුණාමත් විවේකයක් දැනෙන්නේ. ඒතකොට ඇස සංවර කරගෙන ඉන්නවා. කන සංවර කරගන්න ඕනට කන සංවර කරගන්නවා. නාසය සංවර කරගන්න ඕනට නාසය සංවර කරගන්නවා. ඊට පස්සේ දිව ශරීරයේ මේවා සංවර කරගන්න ඕන වෙලාවට ඒ ඒ දේවල් සංවර කරගන්න. එතකොට මේක මේ එහෙම සංවර කරගෙන ඉන්නකොට යාට ලොකු විවේකයක් දැනෙනවා. ඒ විවේකයට යා ඇලෙනවා. ඒ විවේකයත් එක්ක යාට අවබෝධයක් ඇති වෙනවා. ආන් එතකොට ඒ ශ්‍රාවකයා අර අපි කියන මේ සංසුන් කෙනෙක්. ඉතින් අපි හිතමුකෝ යුග ජීවිතයට පත්වෙච්ච අලුත තරුණ දුවෙක් පුතෙක්. මේ දේවල් පුරුදු කළොත් මොනතරම් වාග්යක්ද? උදේ වැඩට යන ස්වාමිපුරුෂයා උදේ වැඩට යනකොට බිරිඳ පහනක් තියලා බෝධියට ගිහිල්ලා වන්දනා කරනවා නම් ඒ වන්දනා කරන ප්‍රාර්ථනා ඇතුලේ මේ දේම තමයි තියෙන්නේ. දකින දකින දේට අහු වෙන්න එපා කියන දේම තමයි තියෙන්නේ. රාගයක් ඇති කරගෙන වෙන වෙන දේවල් බලන්න එපා වෙන වෙන දේවල් පස්සේ යන්න එපා රැවටෙන්න එපා මුලාටපත් වෙන්න එපා එහෙම තමයි අම්මලා තාත්තලා චූටි දූල පුතාලට අවවාද දෙනවනේ ඕගොල්ලොත් ඒ කවුරු හරි කතාවට ආවොත් යන්න එපා වැඩි කතාවට විරුතාලු කරන්න ආවොත් විරුතාලු කරන්න යන්න එපා ටොෆි චොකලට් දෙන්න ගත්තොත් ඒව කන්න යන්න එපා ඔය මේ නොකියා කියන්නේම වෙන මොකක්වත් නෙමෙයි මෙන්න මේ කියන මේ මොහොතේ ඇස සංවර කරගන්න කියන එක මේ මොහොතේ කනනාසිදිව ශරීරය සංවර කරගන්න කියන එක තමයි කියන්නේ. එතකොට එහෙම සංවර කරගෙන ඉන්න දුවෙක් පුතෙක් අපිට පේනවා අනිද්ද අනිද්දූල පුතාලට වැඩිය සාන්තයි සංවරයි තැම්පත්. ඒ අයට ඉගෙන ගන්නත් පුළුවන්. ඒ අයගේ බුද්ධියත් වැඩි. ඉතින් වයස් ભેදයක් නැහැ. ඕනම වයස් මට්ටම කෙනෙක් මේක පුරුදු කරනවා නම් ඒ අයට අර මහා ධන සම්පත් තියෙන අයට නොලැබෙන ගෞරවය සමාජයේ ලැබෙන්න ගන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ උපසාන්ත ශ්‍රාවකයා වැරදි දෘෂ්ටි අල්ලගන්න යන්නේ ඒ වගේම රාගාදී අකුසල් සම්පූර්ණ ප්‍රහීන කළා. ඒ වගේම කුහක කමක් නැහැ. මේ ලෝකයේ මේ කුහක කම කියන එක පුදුම විදිහට තියෙනවා. සමාලාට මේ තමන්ගේ දුවෙක් පුතෙක් සිල් ගන්නවට අම්මා තාත්තා කැමති නැහැ. ලේලි සිල් ගන්නවට නැන්දම්ම කැමති නැහැ. නැන්දම්ම සිල් ගන්නවට ලේලි කැමති නැහැ. එහෙම තියෙනවා. තමන්ගේ දූල පුතාලා දන් දෙනවට, බණ අහනවට අම්මා තාත්තා කැමති නැහැ. තමන්ගේ ගෝලය දිනු වෙනවට ගුරුවරයා කැමති නැහැ. ගුරුවරයා දිනු වෙනවට ගෝලයා කැමති නැහැ. ඔය විදිහට මේ කුහකකම කියන එක මුළු සමාජෙම තියෙන දෙයක්. හැබැයි රහත් උතුමන් වහන්සේලා අතරේ එහෙම කුහකකමක් කියලා එකක් නැහැ. ඊළඟට තෘෂ්ණාව සම්පූර්ණයෙන් දුරු කරලා තියෙනවා. ඊළඟට මසරුකම කියන එක. දැන් මසුරා කියන කෙනා පින්නතුනේ තමන් කෙනෙකුට දෙයක් දෙන්නෙත් නැහැ වෙන කෙනෙකුට දෙන්න දෙන්නෙත් නැහැ. ඉතින් ඒ මසුරා කියන කෙනා කවුරු හරි පින්කමක් කරන්න ගත්තොත් මැද්දට පැනලා ඒ පින්කම අවුල් කරනවා. පින්කම කොට ගන්නවා. එක්කෝ අපි හිතමු ලස්සන පින්කමක් කෙනෙක් කරලා සතුටින් ඉන්නවා. එයාගේ සතුට නැති කරනවා. එක්කෝ කියනවා මේ වා පින්කම නම් බොහොම හොඳයි ලස්සනට කළා. හැබැයි ඉතින් හාමුදුරුවෝ තව ටිකක් පින් දුන්නා නම් තමයි හොඳ. හාමුදුරු පින් දුන්නා මදි. ඔහොම නෙමෙයිනේ. අහවල් පන්සලට එන්නකෝ. එහෙ කළා බලන්නකෝ. එහෙ උවිත වැඩි හොඳට පින් දෙනවා කියලා බේත බින්න හදනවා. අන්න ඒ වගේ දේවල් තමයි මසුරු කෙනා කරන්නේ. මසුරු කෙනා නිතරම අර Tamanට අතපය දිගැල්ල පින් කරන්න බැරි නිසා එහෙම පින් කිරීමෙන් අන් අයට ලැබෙන ගෞරවයේ කීර්තිය තමට ලැබෙන්නේ නැති නිසා ඒ සමාලාට තමන්ගේ පවුලේ කෙනෙකුට වෙන්න පුළුවන්, ඥාතියෙකුට වෙන්න පුළුවන්, අසල්වැසි කෙනෙකුට වෙන්න පුළුවන්. පින් කිරීම නිසා ලැබෙන ගෞරවය උහුල ගන්න බැරුව. තමන්ගේ මසුරුකමයි තමන් දුරු කරගන්න ඕන කියන එක දන්නේ නැතුව. තමන්ගේ මසුරුකම තව තව වැඩි කරගෙන අර පින් කරන අයට පින් කරන්න බැරි වෙන විදිහට බාධා ඇති කරනවා. හිත රිදෙනවා. මොකද පිනට නැඹුරු වෙච්ච අයගේ හිත සෞම්‍යයි. ඒ සෞම්‍ය හිත කඩන්න පුළුවන්. පිනට නැඹුරු වෙච්ච නැති අයගේ හිත ගොරෝසුයි. ඒ ගොරෝසු හිත ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒ ගොරෝසු හිත්වලට මේ කොච්චර පින් කරන්න එපා කිව්වත් ඉතින් වෙන්න දෙයක් නැහැ නැති වෙන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ පිනට යොමු වෙච්ච නැති අය. ඉතින් උපසාන්ත ශ්‍රාවකයෝ අතර මේ මසුරුකම කියන එක නැහැ. එතකොට අපේ ජීවිතේ අපි පුරුදු කරන්න ඕන දෙයක් තමයි මසුරුකම දුරු කරන එක. ඒ කියන්නේ මේ gedara තියෙන මේ හට්ටි මුට්ටි කෑම බීම මිල මුදල් ඔක්කොම මේ හැමෝටම දීලා බඩගින්න ඉන්න ඕන කියන එක නෙමෙයි. දෙන්න ඕන වෙලාවට ඒ දේ දෙන්න ඕන. ඒ දේ හරියට පොල් සම්බෝලයක් වුණත් කමක් නැහැ. පැය භාගයක් විතර අපේ දුම හතර පහ දිනකට පොල් සම්බෝලයක් හදන එක ගම් පළාත් වල පොල් සම්බෝලයක් හදන්න පැය භාගයක් වච්චා. අන්නේ මසරු කමින් තොරව. එතකොට ඒකට අතපය වෙහෙස කරවලා මහන්සි කරවලා එහෙම. දැන් නාගරික සමාජය තුල මේ කොළඹ වගේ නම් පොල් සම්බෝලයක් හදන යටි පයෙන් පුළුවන්. මේ මසරු කමත් එක තමයි ඒක කරන්නේ. ඒකට ගම්මිරසුත් නැහැ, මිනිසුත් නැහැ, ලුණුත් නැහැ, පොලුත් නැහැ, මොනවත් නැහැ. එතකොට මේ මසුරුකමින් කොච්චර හැදුවත් Tamanට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ, ඉතිරි වෙනවා. නාස්ති වෙනවා. මසුරුකමින් තොරව ආහාරයක් හැදුවොත් ඒ ආහාරය ඉතිරි වෙන්නේත් නැහැ, හොඳට කට්ටිය අනුභව කරනවා. ඊළඟට උපසාන්ත ශ්‍රාවකයා පින්නතුනේ දරදඩු නැහැ. දැන් මේ දරදඬු කියලා එකක් අපි දකිනවනේ. සමාලාට අවුරුදු 25 30 වෙච්ච පිරිමි ළමයි දූලා අම්මට තාත්තට හසුරවන්න බෑ. හරි දරදඬුයි. කියන දේ අහන්නේ. ඊළඟට දැන් අපි ගත්තොත් මේ අවුරුදු 70 80 90 වෙච්ච අයත් ඉන්නවා. හරි දරදඬුයි. කියන දේ අහන්නේ. ස්වාමීන් වහන්සේ කියන දේ අහන්නෙත් නෑ. දූ පුතා කියන දේ අහන්නෙත් නෑ. තමන්ගේ වයස කියන දේ අහන්නෙත් නෑ. දරදඬුයි. මේ දරදඬුකම කියන එක මහා පරිහානියක්. එතකොට උපසාන්ත ශ්‍රාවකයා දරදඬු නෑ. එයා අර බටපඳුරක් වගේ. නම්ම සීලේ නැමෙනවා. වී කරලක් වගේ. හොඳට පදම් වෙච්ච හොඳට මෝරපු පැහිච්ච වී කරලක් වගේ. දරදඩු නැහැ. ඊළඟට අනුන්ගේ දේවල් හොය හොයා යන්නේ නැහැ. උපසාන්ත ශ්‍රාවකයා පිරිපුන් සීලයක් තියෙන. ඊළඟට එයා කේලම් කතා කර කර ඉන්න යන්නේත් නැහැ. දැන් අපිට මේකෙන් අපි මේ අනුන්ගේ කතාවක් අහගෙන ඉන්නවා වගේ වුණාට මේක ඇතුලේ අපිට ගන්න තියෙන දේ අපි ගන්නවා. දැන් අපේ ජීවිතේ අපි කේලම් අහගෙන ඉඳලා අපිට වෙච්ච දේවල් තියෙනවා. අපිත් එක්ක සමහරව අමනාප වෙලා. සමහරුන්ගේ ඇදකුද අපි අහගෙන ඉඳලා අන්තිමට ඒගොල්ලෝ හිතන්නේ අපිත් මේ ප්‍රශ්න හදන්න අපිත් හිටියා කියලා. ඒතර මේ ලෝකේ අපිට කේලම් අහන්න වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අනුත්තරී සූත්‍රය අපිට කේලම් අහන්න වෙනවා. ඇහෙනවා. ඇහෙන එක නතර කරන්න බෑ. හැබැයි අපි ඒවා අහගෙන ඒවට ආසාවෙන් ඒව ගබඩා කරගෙන ඒව මතක තියාගෙන තැන් තැන් වල කියව කියව අර්බුද ගැටුම් හදන්න යන එක යන එක තමයි අපිට නතර කරගන්න පුළුවන් දේ. අපි ගාවට කවුරු හරි ඇවිල්ලා කේලමක් කියයි. අපි දන්නේ නැහැ කියනකම් ඒ කියන එක අපිට හෝ අන් අයට හොඳද හොඳට යහපතට කියන දෙයක්ද කියලා. නමුත් ඒ කේලම පිසුණු බස කියන්නේ කෙනෙකුට නිନ୍ଦා අපහාස කිරීමේ අදහසින් නම් ගුණයක් හැංගීමේ අදහසින් නම් නැති අගුණයක් මතු කිරීමේ අදහසින් නම් අපිට ඒ කේලම එයා කියලා ඉවර වෙන කලින්ම අපෙන් බැහැර කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් වැඩක් වෙන්නේ ඊළඟට පින්න තුනේ මේ උපසාන්ත ශ්‍රාවකයා කාම ගුණවලට තෘෂ්ණාවක් නැහැ. දැන් අපි ගත්තොත් මේ සමහර අය ඉන්නවා දන් දෙන්න බනහන්න සිල් ගන්න යන්න නෙමෙයි ආසාව. ඇහැ පිනවන දේවල් බල බල ඉන්න. පොයි දවසේදී ඇවිදි ඇවිදවිදි ඉන්නයි කැමති නිකන් රටේ ලෝකේ. ඊළඟට මේ කන පිනවන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න නෙවෙයි කැමති. කන පිනවන සින්දු, කේලම්, ඕපදූප ඕවා තමයි අහහින් ආස. ඊළඟට දැන් මේ තව සමහරු ඉන්නවා මේ මේ මේ මල් සුවඳක්, හඳුන් කූරු සුවඳක් එක්ක ජීවත් වෙන්න නෙමෙයි ආස. නිතරම සුවඳ විලවුන් තමයි ලොකු. ඊළඟට දැන් තව සමහරු ඉන්නවා අපි දන්නවා ඒගොල්ලන්ට තමන්ගේ මේ දෑත දෙපය ශාරීරිය පන්සල් භූමියක ජීවත් වෙන්න කැමතිම නැහැ. පන්සල් භූමියක තමන්ගේ දෑත දෙපය තනකොළ ටිකක් ගලවන්න මකුණු දැල් ටිකක් ගලව සුද්ධ කරන්න අතුපතු ගන්න ඒවට කැමති නැහැ. කැමැතිම නිකං රටේ ලෝකේ ඇවිදවිද ඇඟ පිනවන. ඈ ශරීරයේ පිනව පිනවා හොඳ ඇඳ පුටු මේසවල මේ ශාරීරිය තිය තියා පිනව පිනවා ඉන්න තමයි ඒක තමයි ලොකුම දේ හැටියට හිතාගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ කාම ගුණවලට තියෙන තෘෂ්ණාව නැති කරපු කෙනෙක් තමයි මේ උපසාන්ත ශ්‍රාවකය කියලා කියන්නේ. ඊළඟට මේ අතිමානය කියන එකක් නැහැ. දැන් සමහර අය හිතට අරගෙන ඉන්න ගතිය තියෙන. හිතට අරගෙන ඉන්නේ. එක එක දේවල්. තමන්ට තමන්ගේ නිරෝගීකම වෙන්න පුළුවන්, තමන්ගේ රූපය වෙන්න පුළුවන්, තමන්ගේ තරුණකම වෙන්න පුළුවන්, දැනුගත්කම වෙන්න පුළුවන්, යාන වාහන තියෙනවා කියලා වෙන්න පුළුවන්. එimhe හිතට අරගෙන ඉන්න ගතියක් තියෙනවා. මෙන්න මේ උපසාන්ත ශ්‍රාවකයා තමන්ට මොනතරම් සම්පත් තිබුණත් ඕවා හිතට අරගෙන ඇඟට අරගෙන ඇඟ උදුම්මගෙන ඉන්නේ. ඊළඟට කයින් කරන කුඩා දේවල් පවා සිහියෙන් කරන ගතියක් තියෙනවා. සෞම්‍ය වචන කතා කරන්නේ. ඒ වගේම ධර්මය ඒ ශ්‍රාවකයා වෙන කාගේ හරි වචනයක් අහලා ඒ වචනේ මතක තියාගෙන ධර්ම කෙරෙහි පහදිනවම නෙමෙයි. තමා තුලින්ම දැකලා මේ ඇහෙන දේ තමා තුළින්ම දැකලා අවබෝධයක් ඇති කරගෙන ධර්ම කෙරේ විශ්වාස තියාගෙන ඉන්නවා. දැන් අපි හිතමු අපි චූටි කාලේදී අපිට ධර්මයේ කාගෙන් හරි ඇහෙනවා. ඇහැලා අපි ඒ ගුරුවරයා පිළිබඳව තියෙන විශ්වාසෙදී අපේ ගුරුවරයනේ කිව්වේ කියලා අපේ හාමුදුරනේ කිව්වේ කියලා උන්වහන්සේට ගෞරවයක් වශයෙන් අපි පිළිගන්නවා. හැබැයි ජීවිත කාලෙම එහෙම පිළිගන්න වැඩක් නැහැ. කාලයක් යනකොට අපි අපේ අත්දැකීම් එක්ක ගැලපෙනවද කියලා බලලා අපේ ජීවිතයට අපේ අත්දැකීම් එක්ක ගැලපෙනවා කියලා අපි එහෙම දැනුමක් අපි තුල තියෙන්නට ඕන. අන්න ඒ දැනුම උපසාන්ත ශ්‍රාවකයා තුල තිබෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට තවත් විශේෂම දෙයක් තිබෙනවා. ඒ තමයි මේ මේ ලාභ කම්ම්‍යා නසික්කති. ඒ කියන්නේ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් හික්මෙන්නේ නැහැ. දැන් හික්මෙනවා කියලා එකක් අපි දකිනෝනේ. වාඩි වෙලා ඉන්නවා, නැගිටලා ඉන්නවා, කෑම කනවා, වටපිට බලනවා, ඇඳුම් පැළඳුම් අඳිනවා, කතා කරනවා. මේ ඉරියව් පවත්වන හැම වෙලාවකදීම ලාභ සත්කාර බලාපොරොත්තුෙන්. කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුෙන්. තනතුරු නම්බුනාම බලාපොරොත්තුෙන් හික්මෙන්නේ නැහැ. මේ සාමාන්‍ය ලෝකේ එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ හික්මෙනවා තමන්ගේ වැඩේ කරගන්නකම් විතරක්. සමහරවිට දානෙට ආරාධනා කරන්න බණට ආරාධනා කරන්න එනකොට බොහෝම හික්මුණු ගතියෙන් එන අය ඒ පින්කම මෙවුනාට පස්සේ අපිට පේනවා එහෙම එකක් නැහැ. තමන්ගේ වැඩේ කරගන්න කාර්යාලය වලටත් එනකොට බොහෝම යටහත් පහත්ව තැම්පත් වෙනවා. වැඩේ කරගත්තට පස්සේ එහෙම නැහැ. ඊළඟට මේ උපසාන්ත ශ්‍රාවකයා පින්නතුණි අලාභයේ ඉදිරියේ කිපෙන්නේ නැහැ. දැන් අලාභ කිව්වහම ඉතින් කෙලවරක් නැහැ. දානයක් දෙන්න ගියත්, බණක් අහන්න ගියත්, මල් පින්කමක් කරන්න ගියත්, මොන පින්කමක් කරන්න ගියත් Tamanට පොඩි හරි අලාභයක් වුණොත්. ඔයා ඉන්දියාප්ප ටික දෙන්න මං හොදි ගේන්න. ඔයා කඩල ටික ගේන්න කියලා එහෙම බෙදනකොට Tamanට වැඩිපුර අලාභයක් වුණොත් කිපෙනවා. ඒක දරා ගන්න බැරි හිතක් අපිට තියෙනවා. එතකොට අපි ඒක දරා ගන්නත් උත්සාහ ගන්නට ඕන. කිපුණොත් කමක් නැහැ. ඒ කිපිච් එක විනාඩි දෙකෙන් පැත්තකට කරගන්නවා. අනේ මේ කිපෙන ස්වභාවයේ හිතක්නේ මට තියෙන්නේ. මම ඉතින් මේ මට කිපෙන්න ගත්තේ මේ හිතට ආපු අරමුණ බර වැඩි නිසානේ. මට මේක කරගන්න මානස මම බර අඩු කරගන්න. මම කොහොමද යාළුවෙක් එක්ක කතා කරගෙන ඔන්න ඉන්දියාප්ප දෙකට බෙදා ගන්නවා. ඔයා 500ක් දෙන්න මම 500. අන්න කිපෙන ඒතකොට කිපිච් එක අඩු වෙන ගන්නවා. එහෙම බර අඩු කරගන්නවා. අපි මොන හරි කන්දකට උස්සගෙන යන්න කියලා දුන්නාම අපිට බර වැඩි දෙයක් දුන්නොත් අපි කලබල වෙන්නේ. අපින් කොටසක් ගන්න අන්න ඒ වගේ බර අඩු කරගන්න. ඊළඟට අශ්‍රතවත් ශ්‍රාවකයා විරුද්ධ වෙන්නේ නැහැ. අශ්‍රතවත් මේ මේ මේ විරුද්ධ වෙන්නේ නැහැ. උපසාන්ත ශ්‍රාවකයා මේ විරුද්ධ වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ලෝකේ මොනවා කරන්න කියත් විරුද්ධ වෙනවා. ඒ කියන්නේ මම කරන එක තමයි හරි. අනිත් අය කවුරු කළත් ඒ දේ වැඩක් නැහැ. ඒකට විරුද්ධ වෙන ගතියක් තියෙනවා. ඊළඟට තෘෂ්ණාවෙන් ආහාර අනුභව කරන්නේ උපසාන්ත ශ්‍රාවකයා. ආහාර අනුභව කරනවා බඩපිරෙන්. ඉතින් හර තෘෂ්ණාවෙන් ආහාර අනුභව කරනවා කියන්නේ වෙන වැඩක්. Taman ආහාර ගන්න ඕන බඩපිරෙන්න. හැබැයි තෘෂ්ණාවෙන් ආහාර ගන්නවා කියලා කියන්නේ ඒක කැතයි අසෝබනයි ශරීර සෞඛ්‍යයටත් හොඳ නෑ අන් අයටත් නරකයි. මගුල් ගෙදර ගියත් මල ගෙදර ගියත් කොතනක ගියත් මේවා ඕනම කෙනෙකුට පුරුදු කරලා බලන්න පුළුවන් මේක හොඳද නරකද කියලා. ඊළඟට ඒ ශ්‍රාවකයා පින්නතුනේ මේ උපේක්ෂාවෙන් නිතරම ඉන්නේ. නිතරම සිහිනුවණින් තමයි ඉන්නේ. එතකොට යා මේ එක එක්කෙනාට සම කරලා බලන්න යන්නේ නැහැ. ඒ කියන්නේ Tamanට වැඩිය සීලයෙන් වැඩි අය ඉන්නවා කියලා හිතමු. ධනයෙන් වැඩි අය, බුද්ධියෙන් වැඩි අය. එතකොට මමත් ඒ ගානට මමත් ඒ ගානේ කෙනෙක් කියලා මමත් දැන් අරගොල්ලන්ගේ ගානට දැනුම තියෙන කෙනෙක්. මමත් දැන් අරගොල්ලන් ගානට සීලය තියෙන කෙනෙක්. කියලා එහෙම එහෙම හිතන්න යන්නේ නැහැ. එහෙම හිතන්න යන්නේ අපේ තියෙන දුර්වලකමක් නිසානේ. ඊළඟට මේ මමත් දැන් අහවල් අයට වැඩිය විශිෂ්ටයි කියලා එහෙම හිතන්න යන්නේත් නැහැ. ඒ කියන්නේ අර අයට වැඩිය සීලෙන් විශිෂ්ටයි. අර අයට වැඩිය ධනෙන් විශිෂ්ටයි. අර අයට වැඩිය බලයෙන් විශිෂ්ටයි. අර අයට වැඩිය හැදියාවෙන් විශිෂ්ටයි කියලා එහෙම හිතන්න යන්නේත් නැහැ. එහෙම හිතන්න යෑමත් අපේ දුර්වලකමක්. ඊළඟට උපසාන්ත ශ්‍රාවකයා මේ හිතන්නේ නැහැ මේ අනේ අහවලයට වඩා මම පහත්නේ. අරයට තරම් මට සීල දියුණු කරන්න බෑ. අරයට තරම් මට ධනෙ නෑ. අරයට තරම් මට බුද්ධිය නෑ. අරයට තරම් මට කීර්තිය නෑ. එහෙම හිතන්න යන්නෙත් නෑ. එහෙම හිතන්න ගියාම අපි පසුබෑමක් ඇති වෙනවා. අපි දුකටපත් වෙනවා. අපි ද්වේෂයක් බලවත් වෙනවා. ගැටීමක් ඇති වෙනවා. එතකොට උපසාන්ත ශාවකයා ඔන්න ඔය විදිහට නුවණින් හිත හිතා එදිනදා ජීවිතය ගත කරනවා. එතකොට අන් අයට වැඩිය පහත් කියලා හිතන්න යන්නෙත් නෑ. දැන් සමහරු කටහැරි ගමන් කියනනේ මං මෝඩයි අපි මෝඩයි කමක් නැහැ අපි ඉතින් නැති බැරි මිනිස්සු නේ කමක් නැහැ අපිට ඔහොම තමයි එහෙම කියව කියව ඉන්නේ යන්නේ උපසංසාවකයා මේ අනිත්‍ය ලක්ෂණය හොඳින් දන්නවා හොඳට අවබෝධ කර ඇති කර ගන්නවා ඒ වගේම පින්නතුනේ උපසාන්ත ශ්‍රාවකයට මේ ඉඩකඩම් වස්තු සම්පත් නැහැ ඊළඟට හිතේ හටගන්න කෙලෙස් පරික්ෂා කරගෙන තැම්පත් කරගෙන ආරක්ෂා කරගෙන ඉන්න ඕන කියලා එකකුත් නැහැ ඒ වගේම මේ අවිද්‍යාව, ඒ කියන්නේ දැඩි ලෝභය කියලා එකකුත් ඔහු තුල නැහැ. ඒ වගේම දරුවොත් නැහැ. ඒ වගේම ගවයොත් නැහැ. කෙත්වතු, ඉඩකඩම් ව්‍යාපාර මොනවත් නැහැ. ඒ වගේම නිന്ദා අපහාස ඒවත් නැහැ. දැන් මේ ලෝකේ අපිට නිന്ദා අපහාස කියලා දෙයක් අපි ගබඩා ගන්න ඕනේ. භාවනා කරන්න වාඩි වුණාම අහවල් කෙනා කරපු නිന്ദා, අහවල් කරා කරපු නිന്ദා ආදි වශයෙන් නින්දා නිසා අපි හිතපු සිතුවිලි මේව ඔක්කොම එන්න ගන්නවානේ. හැබැයි රහත් උතුමන් වහන්සේලාගේ ජීවිතය තුළ උන්වහන්සේලාට නින්දා නැහැ. නින්දා නැහැ. ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරනවා මගේ කියලා කිසිම දෙයක් නැහැ. දැන් මේ ලෝකේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් මේ මගේ කියලා දේවල් ටිකක් තියෙනනේ. මගේ මගේ කියලා අපිට මේ මේ ලෝකේ දාලා යන්න බැරි හේතුව මගේ කියලා ඉඩ කඩන්. ගේ දොර ව්‍යාපාර, දරුමල්ල, මුණුබුරු මිනිබිරු යාළු ආදී දේවල් ටිකක් තියෙනවා. අපි මේ ලෝකේ විඳපු සැප ටිකක් තියෙනවා. අන්න ඒව මගේ කියලා අපි හිතාගෙන අපි අල්ලගෙන ඉන්නවා. එතකොට රහත් උතුමන් වහන්සේලාට මගේ යයි කියලා අල්ලගන්න දෙයක් නැහැ. මෙන්න මේ සියලු දේවල් එක බැලුවාම අපිට තේරුම් ගන්න පුළුවන් අපේ ජීවිතය තව තවත් කොච්චරක්නම් මේ සංවර කරගන්න උපශාන්ත සංසුන් කෙනෙක් බවට පත් කරගන්න කොච්චර පුරුදු කරන්න ඕනද ඊළඟට උපසාන්ත ශ්‍රාවකයා මේ මධ්‍යම ප්‍රතිපදාව දිනු කරනවා. ආරෂ්ඨාංග මාර්ගයේ පටිච්චසමුපාදය දිනු කරනවා. ඒ ශ්‍රාවකයා මේ සාස්වතවාදී, උච්ඡේදවාදී මෙවැනි දර්ශන වලින් ඈත් වෙනවා. දැන් අද निराගමික සංකල්ප සමහර අයට තියෙන්නේ එදා බුද්ධ කාලේ නම් ඕව තිබුණේ නිකන් උච්ඡේදවාදී වගේ. කියන්නේ මෙලොව විතරයි. කාලබිල ඉන්න පරලොවක් නැහැ. එහෙම. එතකොට දැන් ලංකාවේ නම් નિરાගමික අය ආගම් වලට බනිනවා, අපහාස කරනවා, නිඳා කරනවා. විදේශ රටවල් වල નિરાගමික අය ආගම් වලට බනින්නේ, අපහාස කරන්නේ ඒ මිනිස්සු දන්නේ නැහැ එහෙම එකක් තියෙන බවක්. ආගම් කියලා දෙයක් තියෙන බවක් දන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට දැනගන්න ලැබුණොත් ඒ මිනිස්සු හොයලා බලලා අර નિરાගමික මතවලින් ඈත් වෙලා දර්ශනයක් පුරුදු කරන්න ගනීවි. අපේ මිනිස්සු ආගමේ ඉපදිලා දර්ශනයේ ඉපදිලා දර්ශනය දන්නේ නැතුව දර්ශනයට පයින් ගන්නවා. ඒ මිනිස්සු ආගම දර්ශනය කියලා හිතන්නේ පන්සලේ තියෙන චෛත්‍ය, බෝධිය, දාන, පෙරහැර, පාංශුකූල, මල් ඕවා තමයි දර්ශනය කියලා හිතන්නේ. හොඳයි. එහෙමනම් අද දවසේ ඔබට මම දේශනා කළේ කුද්දක නිකායේ සුත්ත නිපාතයේ අටක වර්ගයේ පුරාභේද සූත්‍රය. අපිට ශ්‍රී ලංකා ගුවන් විශ්වස්ථාවෙන් සඳහන් කළා මේ දේශනාව සිදු කරන හැටියට. එතකොට අපි මේ දේශනාව පුරාවටම රහතන් වහන්සේ කෙනෙක් කොයි වගේද කියන එක තමයි කියවෙන්නේ මේ. රහතන් වහන්සේලා කොයි වගේද? එතකොට රහත් වෙන්න අපි හැමෝම රහත් වෙන්නේ නැහැ. අපේ ගෙදර ඉන්න බල්ලත් යම් දවසක රහත් වෙනවා. අපේ ගෙදර ඉන්න හූණ කරපොත්ත යම් දවසක රහත් වෙනවා. අපි හැමෝම රහත් වෙන්නේ නැහැ. එතකොට ඒකට ඒකට යන්නේ අය නම් අපි උදේ දිවා රැ මේවා කියවන්න ඕන, අහන්න ඕන, බලන්න ඕන, මෙනෙහි කරන්න ඕන. මේ දස කතා දෙතිස් කතා කතා කර කර කාලය ගත කිරීමෙන් අපි මේ තිරිසන් ලෝකේ උපදින්න තව තවත් ලං වෙනවා මිසක සතර අපායෙන් මිදෙන්න නම් අපිට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එහෙමනම් මේ උතුම් ධර්මානුශාසනාවත් ඔබ හැම සියලු දෙනාගේම ජීවිතවලට තව තවත් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම බලවත් වීමට හේතුපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා නිකායේ පුරා භේද සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ අතුරුගිරිය අභයපුර අභය දර්ශනාරාමාධිපති ශාස්ත්‍රපති පූජනීය පරපාමුල්ලේ ශ්‍රී විමල ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේට නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිස මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා තෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. Thank you.